ලෝකේකනාත වදනම් බුජ රාජහංසං වෙනෙයකෝමුද විකාසන සීතරංසිං අද්ධින්දුකාරවරරූප විරාජමානං වන්දාමි සාධු මමලං ජිනදන්ත ධාතුම්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 निकासी पुन सी चाता संसोता महादाठा निम्बान रस दीपिका पूजिता नर तापि वन्दामि धातुयो ඒ උත්තම ආශිර්වාද බලයෙන් පින්වත් ඔබ හැමදනාටම සෙතක් වේවා ශාන්තියක් වේවා සැනසිල්ලක්ම වේවා.